ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්තුනේ අපි බලාපොරොත්තු වෙන්නේ අභිධර්ම පිටකයේ පළමුවෙනි ග්‍රන්ථය වන ධම්මසංගණි ප්‍රකරණයට අදාළ රූපකාණ්ඩය කොටස් ටික සාකච්ඡා කරන්නට මූලික වශයෙන් අපේ විදර්ශනා භූමිය දිවෙන්නට අවශ්‍ය වෙනවා යම් දැනුම් පරාසයක් එමත් නැතිනම් අපිට විදර්ශනා කරන්නට විදර්ශනාව පිළිබඳව අපි කොටිකුත් කතා කළත් අපේ විදර්ශනා භූමිය දිවෙන්නට අවශ්‍ය වෙන ධර්මතා සමූහයක් තියෙනවා කෝච්චියක් යන්න රේල් පාරක් අවශ්‍යයි වගේම මේ විදර්ශනාවට ගමන් කරන්නට විශේෂ වෙන භූමියක් අවශ්‍යයි. ඒ විදර්ශනා භූමිය තමයි ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද කියන මේ න්‍යාය ධර්මය. එතකොට මූලික වශයෙන්ම අපි ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව සාකච්ඡා කළොත් කතා කළොත් ස්කන්ධ ටිකේ පළවෙනි ස්කන්ධය තමයි රූපස්කන්ධය. මේ රූපස්කන්ධය පිළිබඳව විග්‍රහ කරලා තියෙන ඊටමත් වටිනාම ධර්ම කොටාශය එන්නේ ධම්මසංගණි ප්‍රකරණයේ එන රූපකාණ්ඩයට අදාළව එන විස්තර ටික.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 කාම භූමියේ සත්‍යය විශේෂයෙන් රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ජීවත් වෙනවා. කාම භූමිය කියලා කියන්නේ අපි දන්නවා සතර අපායේ මනුෂ්‍ය ලෝකය ඒ වගේම සදිව්‍ය ලෝක දිව්‍ය ලෝක 6 මෙන්න මේ කියන ටික සියලුම දේ කාම ලෝකයට අයිති ධර්මතාවයන් ලෝක ටික මේ කාම ලෝකයේ සත්‍යය රූපය අනුම යනවා රූපය අනුම සැප දුක් විඳිනවා රූපය අනුම ජීවත් වෙනවා මේ රූපය අනුවම ජීවත් වෙන රූපය අනුවම පෙරලෙන රූපය අනුවම යන සත්‍යයට බුදුරජාණන් වහන්සේ රූපයේ පිරිසිඳ දැකීමට අවශ්‍ය කාරණා දේශනා කළා මේ පිණිතුන් කවුරුත් අහලා ඇති සතිපට්ඨාන සූත්‍රය සතිපට්ඨාන සූත්‍රයේ ඉස්සෙල්ලාම පෙන්වන කායanusasanaව. කායanusasanaව පෙන්වන්නේ රූපය පිරිසිඳ දකින්නට අවශ්‍ය ධර්ම කාරණා ටික රූපයේ ඇත්ත පෙන්වන පෙන්වන්න අවශ්‍ය පසුබිම තමයි කායානුපස්සනාව තුළ විග්‍රහ කරන්නේ. ඒක නිසා අද අපිට වැඩිතර ආශ්‍රව ධර්මතා ටිකක් තියෙන්නේ රූපය ගැන රූපස්කන්ධය පිළිබඳව. ඒක නිසා අපි මේක ටිකක් කාල වේලාව අරගෙන කතා කළ යුතු මාතෘකාවක් සාකච්ඡා කළ යුතු දෙයක්. අපි කාටත් පුළුවන්කමක් තියනවද රූපයක් ගැන හිතන්නේ නැතුව වෙනත් දෙයක් ගැන කල්පනා කරන්න වෙනත් දෙයක් ගැන හිතන්න. අපි හිතනවා නම් කල්පනා කරනවා නම් ඒ හිතන කල්පනා කරන හැම දෙෙම රූපය අනුවම ගිහිල්ලා රූපය අනුවම කල්පනා කරනවා රූපය අනුවම අපි ජීවත් වෙනවා. ඒක තමයි අපේ ස්වභාවය ඒක තමයි කාම භූමියේ පරියාපන්න වීම අනුගත වීම. අන්න මේ අවස්ථාව ඇති ධර්මතාව ටික තමයි අපි මේ විදිහට විග්‍රහ කරගන්න යන්නේ. අවශේෂ බොහෝ ධර්ම කාරණා රාශියක සමග අපි මේ ධර්මයේ අවබෝධ කරගන්න මේ වෙලාව යොදාගන්න උත්සාහවත් වෙනවා.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 අලෝභ, ද්වේෂ, මෝහ ඇති කරගන්න පුළුවන්කම ලැබුණෙත් නැහැ. ඒක නිසා සබ්බං රූපං න හේතු කියලා කිව්ව හේතු නෙමෙයි. ඒ වගේම අහේතුකම් කිසිම කලෙක හේතු ධර්මතා යෙදෙන්නේ නැති නිසා අහේතුකයි කියලා කිව්වා. ඒ වගේම හේතු විප්‍රයුක්තං හේතු විප්‍රයුක්තයි හේතු යෙදෙන්නේ නැහැ කිසිම කලෙක රූපේ.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 නමුත් ඒ රූපෙම ලෝකේ තවත් කෙනෙකුට ඒ විදිහට ආස්වාදයේ ගෙනල්ලත් නැහැ. එයාට ඒක ප්‍රියක් නැහැ. සමහර විට අප්‍රසන්න වෙන්න පුළුවන්. සමහර විට ඒක මධ්‍යස්ත වෙන්නත් පුළුවන්. ඔබට ප්‍රියමනාප දරුවා කියන රූපය අරගෙන බැලුවොත් ලෝකෙ කෙනෙකුට ඔය Tamanට බොහොම ප්‍රියමනාප කැමැති සංහාව යෙදෙන හේතු යෙදෙනෝ හේතු යෙදෙන ඔය දරුවා කියන සංකල්පේ දරුවා කියන රූපය තවත් කෙනෙක් දැක්කට පස්සේ එයාට තරහක් පටිගයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා.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 ඒක නිසා අපිට හේතුන්ගෙන් වෙන් වුණු රූපයත් රූපයන්ගෙන් වෙන්ව හේතු ටිකත් හම්බෙන්න ඕනේ. තව විදිහකට සරලවම කියනවා නම් අපිට නාම ධර්මතා ටික වෙනම හම්බෙන්න ඕනේ. රූපේ කියන එක වෙන් වෙලා පේන්න ඕනේ. රූපේ වෙන් වෙලා පේන්න ඕනේ කියලා කිව්වේ රූපේ තියෙන යථාර්ථ ස්වභාවය පිරිසිදු අවස්ථාව පිරිසිදු ආකාරය අපිට පේන්නට අවශ්‍යයි.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 අපිට හම්බෙලා තියෙන්න ඕනේ දර්ශනයක්. අපේ ජීවිතයේ විදර්ශනාව වඩන්න අපිට ක්‍රමයක් හසු වෙලා තියෙන්න ඕනේ. නැතිනම් වෙනත් දෙයක් නෙමෙයි මේ කිව්වේ සබ්බාරූපං න හේතු අ හේතුකං හේතු විප්‍රයුක්තං කියලා කිව්වේ කමඨහන. භාවනාව යෝනිසෝ මනසිකාරය. හිතන්න හැම මොහොතකම කොහොමද සියලුම රූපේ න හේතුනේ? කොහොමද අ හේතුකුනේ? ඇයි හේතු විප්‍රයුක්තයි කියලා කිව්වේ? මේක ගැන යම් මානසිකාරයක් පවත්නවා නම් Tamanට තේරෙනකොට ඇත්ත රූපය කියන එක අහිංසක මට්ටමකම තිබුණේ අපි තම තමන් තුළයි හේතු ටික ඇති කරගත්තේ කියලා රූපයේ අනිත්‍යත් රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බවත් ඒ වගේම අපේ මෙහි හදාගත්ත මනස තුල ගොඩනගාගත්ත සංඛාර නිමිති ටිකත් අපිට පේන මට්ටමක් තියෙනවනම් වෙන් වෙලා පේනවනම් අන්න එතකොට තමයි අපේ භාවනාව කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරයේ පිණිස ඇති කරගatiya යුතු වෙන්නේ උපදින නුවණ. ඒක නිසා තවත් එක කමඨහනක් කෙටියෙන් කියනවා නම් විදර්ශනාවට අපි අදාළ පසුබිමයි කතා කරන්න කියලා කිව්ව එකයි. ඊට පස්සේ ඊළඟ කාරණාව සබ්බං රූපං සියලුම රූපය සප්පච්චයන් ප්‍රත්‍ය සහිත වූවා. ප්‍රත්‍ය සහිතයි කියලා කියන්නේ සියලුම රූපය සත්‍ය ධර්මතා ටික යෙදුණු සත්‍යයෙන් උපද්දපු දෙයක්. අහේතුක අප්‍රත්‍ය ධර්මතාවයක් එහෙම නෙමෙයි. සත්‍ය කියලා කියනකොට හේතු සහ ප්‍රත්‍ය කියලා කාරණා දෙකක් තියෙනවා. හේතුව හැම වෙලාවකදීම අපි එකට කතා කළාට හේතු ප්‍රත්‍ය කියලා හේතුවත් එක ප්‍රත්‍යයක් පමණයි. හේතුව හැම වෙලාවකදීම සජාතිකයි ඒ වගේම හේතුව හැම වෙලාවකදීම සාධාරණයි හේතුව සජාතිකයි කියලා කිව්වේ හේතුවට පුළුවන්කම තියෙන්නේ හැම වෙලාවකදීම සජාතික ධර්මයක් ඇති කරන්න. කොහොඹ ඇටයකට පුළුවන්කම තියෙන්නේ තවත් එක කොහොඹ ගහක් හදලා දෙන එක කරන්න පමණයි. කොහොම ගහ කොහොම ඇටේ හේතුයි කොහොම ගහ හදන්නේ කොහොම ඇටේ හේතුවෙන් කොහොම ගහක් රෝපණය වුණා කොහොම ගහක් හැදුණා ඒක නිසා හේතුවට කිව්වා ස්වජාතික ධර්මයක් කියලා ඒ වගේම හේතුව සාධාරණයි කියලා කිව්වා හේතුව සාධාරණ තමන්ගේ ධර්මතාවයට හේතුව හැම වෙලාවකදීම කොහොඹ බීජය සාධාරණයි කොහොඹ කොහොඹම හදන්න කොහොඹ પરම්පරාවකට සාධාරණයි කොහොඹ බීජයේ හේතුයි තව කොහොඹ પરම්පරාවක් හදන්න කොහොඹ බීජයේ හේතුයි කොහොඹ බීජයේ සාධාරණයි කොහොඹ කියන වර්ගයට හැබැයි ප්‍රත්‍ය කියන එක ඊට වැඩිය වෙනස් ප්‍රත්‍ය අන්‍ය જાතිකයි ප්‍රත්‍ය අන්‍ය ජාතිකයි කියලා කිව්වේ තමන්ගේ ජාතියට විතරක් නෙමෙයි හැම තැනටම සමසේ උපකාර කරනවා. ඒ වගේම අසාධාරණයි එකකට විතරක් සාධාරණ නෑ. සත්‍ය අසාධාරණයි. සතර මහා ධාතුව ගත්තොත් නැතිනම් උදාහරණයක් කිව්වොත් කොහොඹ බීජයකට වැඩෙන්න කොහොඹ බීජයක් වර්ධනය වෙන්න පොළවේ තියෙන හස් ටික ඒ වගේම ජලජ ජල ගතිය ඒ වගේම වාතය උණුසුම කියන මේ ධර්මතා ටික සමානව උපකාර කරලා තියෙනවා. ඒ වගේම පොළවේ රෝපණය කරපු පොල් ගහක් හැදෙන්නත් මුග ගහක් හැදෙන්නත් ඒ පස්දිය ගිනි සුලං කියන මේ ධර්මතා ටිකම උපකාර කරලා තියෙනවා. පස්දේ ගින සුලං කියන ටිකේ තිබුණේ නැහැ කොහොඹ විතරයි හදන්නේ කියන ගතිය. ඒක තිබුණේ කොහොඹ බීජය. ඒක නිසා කොහොඹ බීජය හේතුව කියලා කිව්වා. පස්දේ ගින සුලං කියන මේ හතර මේ ටිකට කිව්වා ප්‍රත්‍ය කියලා. ඒ වගේම පොල් ගහටත් පොල් ගහ හදනවා කියන ගතිය තිබුණේ මේ බීජයේ. ඒක නිසා ඒක හේතුව කියලා කිව්වා. පස්දේ ගින සුලං කියන ටිකට කිව්වා ප්‍රත්‍ය කියලා. එතකොට ප්‍රත්‍ය පොදුවේ කොහොඹ ගහටත් ඒ වගේම පොල් ගහටත් මේ දෙකටම පොදුවේ සලකලා තියෙනවා. පොදුවේ උපකාර කරලා තියෙන එක තමයි ප්‍රත්‍යයේ තියෙන ස්වභාවය. ඒ වගේම මේක අසාධාරණයි. එකකට විතරක් සාධාරණ කරන්නේ නැහැ. අසාධාරණම හැම දෙයකටම පොදුවේ උපකාර කරනවා. ඒක නිසා හේතු සහ ප්‍රත්‍ය කියලා කාරණා දෙකක් තියෙනවා. සප්පච්චයන් කියලා කියනකොට මේ රූපය ප්‍රත්‍ය සහිත වූවා. මොකද්ද ප්‍රත්‍ය? රූපය ආහාර ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. ඒ වගේම රූපය සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. අපි මුලින්ම කතා කළා චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. රූපය කියන එක සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්නා රූපය කියලා. මේක තමයි රූපස්කන්ධයේ ස්වභාවය. මේ ටික තමයි රූපයට හැම වෙලාවකදීම ප්‍රත්‍ය වෙන ධර්මතා ටික. ඒ වගේම ආහාර ප්‍රත්‍ය රූපයට අනිත් තියෙන ප්‍රත්‍යය. ආහාර ප්‍රත්‍ය කියලා කිව්වේ අපි දන්නවා සතර ආහාරයක් තියෙනවා. කබලින්කාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. එතකොට මේ පස්සාහා කබලින්කාර ආහාර කබලින්කාරය කියනකොට කැබලි වශයෙන් ගන්න ආහාරය කැබලි කැබලි කොට ගන්න ආහාරයට කියනවා කබලින්කාර ආහාරය කියලා. මේ කබලින්කාර ආහාරය අපිට විතරක් සාධාරණ නෙමෙයි නැතිනම් අද වත්පාන් කවුපුමුන් ඇට කියන එක කබලින්කාර ආහාරය නෙමෙයි ඕජට්ඨමකං රූප කලාපං ආහාරතිති ආහාරෝ ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප ගේන නිසා ආහාරය කියලා කියන්නේ. එතකොට කබලින්කාර ආහාරය කියලා කියන්නේ අද අපි ගන්න ආහාරය නම් ඕජාමය ස්වභාවය. මේ රූප කලාප සකස් කරන්න ආයතන ටික උපද්දවන්න අපි ගන්න ආහාරයේ හේතු වෙන ඕජාමය ගතියක් තියෙනවා. නැතිනම් මේ රූපවල ඇත්තේ නෑ ඇහැ හදන්න වෙනම ආහාර කන හදන්න වෙනම ආහාර මේ එක එක ආයතනෙට වෙන් වූ ආහාර ඇත්තේ නැහැ. අපි පොදුවේ ආහාර ගන්නවා ආහාර ගන්නකොට මේකේ ඕජාමය ස්වභාවයේ උපකාර කරගෙන ආයතන ටික හදලා දෙනවා. එතකොට ඒ ආහාරය කියන එක පොළවේ ප්‍රත්‍ය වෙලා තියෙනවා ආයතන ටික හදන්නේ කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාරය කියනකොට ඒක මේ බත්පාන් කවුකුමුන්ට කියන ටික නෙමෙයි එතකොට ඕජා මේ පැත්තෙන් කතා කරන ස්වභාවය. දෙවියෙක්ගේ වගේ කෙනෙකුගේ රූපය ගත්තොත් එයාගේ ස්වභාවයේ කබලින්කාර ආහාරයේ කෙලින්ම මේ කැබලි වශයෙන් ගන්න ආහාරය හැරුණකොට යාට ඕජාමය ස්වභාවයම ගන්න පුළුවන්කම තියෙනවා. අපි ටිකක් දුප්පත් නිසා අපිට තියෙන මැෂින් එක ටිකක් පරණ නිසා අපිට පුළුවන් අපිට එච්චර සල්ලි තිබුණේ ඒක නිසා අපිට ගන්න පුළුවන් මැෂින් එක ටිකක් අඩු මැෂින් එකක්. අපිට ඕජාව ගන්න අවශ්‍යයි අවශ්‍ය නිසා අපිට රොඩුත් දාලා තමයි රොඩ්ඩ අයින් කරලා රෝජාව ගන්න. නමුත් දෙවියන්ට ටිකක් මීට වඩා තාක්ෂණයෙන් දියුණුයි ඒ වගේම ඒගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්කම හේතු ටික තිබුණා. ඒක නිසා ඒ අයගේ ස්වභාවයේ ඒ අයට පුළුවන් ඕජාමය ස්වභාවයෙන් යැපෙන්න අපිට තියෙන රළු වශයෙන් ආහාර දාලා ගන්න ඕජාව වෙන් කරගන්න ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. එතකොට මේ ලෝකේ රූපේ කියන හැම තැනකම පැවැත්ම තියෙන කබලින්කාර ආහාරය කියන එකේ. අපි කිව්වේ අපි අද කන කන බොන ආහාරයක් නිසා මේ කය සකස් වෙලා තියෙනවා. කොටියෙක් හරි ඒ වගේ සතෙක් මේ කයින් කෑල්ලක් කෑල්ලක් කඩාගෙන කෑවොත් එයාගේ කයේ හැදෙන්නේ නැහැ මේ වගේ අතපය වූ රූප හැදෙන්නේ නැහැ. ඒක එයාට කබලින්කාර ආහාරයක් වෙලා එතන ඕජාව සකස් කරලා එතන ආයතන ටිකයි සකස් කරගන්නේ. එතකොට මේ ලෝකේ යම් තාක් අපි රූප ගැන කතා කරනවා නම් මෙතන පැති දෙකක් තියෙනවා. එක පැත්තක් තමයි ඕජාමය ස්වභාවය කියන එක බාහිර භෞතික රූප පැත්තෙන් කතා කරනවා රූපේ පැත්තට ගිහිල්ලා රූපේ පැත්තෙන් කතා කරනවා කබලින්කාර ආහාරය නොමිදුණු රූපයක් නෑ හැම රූපයක්ම කබලින්කාර ආහාරයට අයිති කියන තැනකින් ඒ වගේම ආහාර ප්‍රත්‍යයෙන් කියනකොට මෙතන ගන්න විශේෂම අර්ථය තමයි ආහාරයේ ප්‍රත්‍ය වෙන්නේ අපේ ආයතන ටික හදන්න ආයතන ටික තොරව කවදාවත් රූපේ පැවැත්මක් ගැන කතා කරන්නේ නෑ ඒක නිසා ඇහැ ඇතිකල්හි වර්ණ රූපය ගැන කතා කරන්නේ කන ඇතිකල්ලි ශබ්ද රූපය ගැන කතා කරන්නේ නාසය ඇතිකල්ලි ගන්ධ රූපය ගැන කතා කරන්නේ දිව ඇතිකල්ලි රස රූපය ගැන කතා කරන්නේ කය ඇතිකල්ලි පොට්ටබ්බ රූපය ගැන කතා කරන්නේ එතකොට ඒ ඒ රූප ධර්මතා ටික ඇතිකල්හි තමයි අපි කතා කරන්නේ මේ ආහාර ප්‍රත්‍ය පිළිබඳව ඒ ඒ ආයතන ටික හදන පැත්තේ මොකද ඇසකනාසය දිව ශරීරය කියන ටිකෙන් තමයි අපිට රූපේ නියෝජනය කරලා තියෙන්නේ. ওই ටික නැත්තම් අපිට රූපේ නියෝජනය කරන්න වෙන ආයතනයක් නැහැ. ඔය ආයතන ටික හැදුවේ ආහාර ප්‍රත්‍යයෙන් නම් කෙනකෙනාට සාපේක්ෂව. තිසංගත සතෙක් නම් එතන ආයතන ටික හදන පැත්ත. නිර්වේක අපායක සත්‍යයක් නම් එයාගේ ආයතන ටික හදන පැත්ත. මේ හැම ආයතනයක්ම හදලා තියෙන කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් ඒක නිසා රූපේ කියන එකට කිව්වා සප්පච්චයන් ප්‍රත්‍යසහිත වූවා. ප්‍රත්‍ය ධර්මතා ටික ඇති කල්හි හමුදාම රූපය එතකොට ප්‍රත්‍ය කාරණා දෙකකින් කතා කළා. එකක් තමයි සතර මහා ධාතු සමவாயයෙන් සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් රූපය හදලා දෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් රූපය හදලා දෙනවා කියන එක. ඒ වගේම ආහාර ප්‍රත්‍යයෙන් රූපය හදලා දෙනවා කියන එක ඊට වැඩි බොහොම ගැඹුරු ගැඹුරින් අපි කතා කරන්නේ ආහාර ප්‍රත්‍ය කබලින්කාර ආහාර ප්‍රත්‍ය ඒක කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් අර්ථ දෙකක් දෙකක් යොදාගෙන අපි කතා කරනවා කබලින්කාර ආහාරයෙන් නොමිදුණු රූපයක් ලෝකේ නැහැ ඒක එක පැත්තක් ඒ වගේම හැම වෙලාවකදීම ආයතන ටික හදලා තියෙන ආහාර ප්‍රත්‍යයෙන් ආයතන ටික සකස් කරපු නිසා ආයතන ටික ඇතිකල්ලි රූපේ ගැන කතා කරන්න පුළුවන්කම තියෙන කෙනකෙනාගේ පැත්තෙන් එතකොට ඒකට කියනවා ඒ රූපයත් කබලින්කාර ආහාර ප්‍රත්‍ය ඇතිකල්හි හදලා තියෙන කියලා. එතකොට තනි වචනෙන් කියනවා සබ්බං රූපං සප්පච්චයන් කියලා. එතකොට අද දවසේ අපි කතා කළා සියලුම රූපේ න හේතු අ හේතුකම් හේතු විප්‍රයුක්තං සහ සප්පච්චයන් කියන ඔන්න ඔය කාරණා හතර ඔය හතර දැන් අපේ ජීවිතයේ ආශ්‍රය යෙදෙන මට්ටමක් විදිහට තවත් එක පාඩමක් නොවන විදිහට අපේ ජීවිතයේ යෙදিলা තියෙන්නට අවශ්‍යයි. එතකොට අභිධර්මයේ ඉගෙනගත්ත තවත් එක පුද්ගලයෙක් ලෝකෙට බිහි වෙලා නෙමෙයි කෙනකෙනාගේ ජීවිතයේ කෙනකෙනාගේ පැත්තෙන් ආශ්‍රව ඇති කරගෙන ඇති කරගත්ත හැටි ආශ්‍රව ධර්මතා ටික දුරු කරගන්න නම් නාම රූප පරිච්ඡේදයක් තුල කොහොමද ඒක කරගන්නේ කියන මේ දර්ශනය අපිට ඇවිල්ලා තියෙන්න ඕනේ සංක්ෂිප්ත වශයෙන් මේ කාරණා ටික අපිට මේ විදිහට සාකච්ඡා කිරීම තුළ. එහෙනම් අද දවසේදී අපි මේ කතා කරගත්ත සියලු දැක්ම සියලු දර්ශනයත් අපි හැමදිනාටම උතුම් වූ නිවනින් නිවනින් සැනසීම පිණිසම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු කාරණතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වගේම මේ සිළු කුසලයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් සීල කුසලය අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ සීල කුසලය අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම ඉෂ්ඨකාරක මේ තුන්ට යම් දේවගණ සමූහයක් වෙනම් ඒ සියලු අල්පේශාක්‍ය මහිෂාක්‍ය ඉෂ්ඨකාරක දේවගණ සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු කාරණතාවක් වෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ පින් තුන් නමින් මේ පරිලෝකීය යම් ඥාතිවරයෙක් බලාපොරොත්තු නම් ඒ සෑම සියලු ඥාතිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඥාතීන්ට මා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු කාරණතාවක් වෙත්වා කියලා සාදු කියන්නේ. මේ හැම දිනාටම මේ සියලු කුසලය මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියන්න. හැම දිනාටම දරුවන් සම්මයි. Thank you.